අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුණා. බලන්න හිතලා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතය. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. අපේ ග්‍රැමෆෝන් ගීත ඉතිහාසය ආරම්භ වුණේ 1906යි. 6න් ආරම්භ වෙලා මේ දක්වා 1970 දක්වා දශකයේ දක්වා මේ ගීත ඇති නිකුත් වුණා. ඒ උපුටාගත් ගීත තමයි අපි බොහෝ දුරට අමරණීය මතක සුන්දර වැඩසටහන් සඳහා යොමු කරන්නේ. ඒ අතරතුර ගුවන්විදුලියේ නිකුත් වුණ ගීතත් EP සහ LP තැටි වලින් නිකුත් වුණ ගීතත් අපේ ශ්‍රාවකින්ගේ ප්‍රිය මනාපය අනුව ඔවුන් ඉල්ලන ගීත මේ වැඩසටහන තුළට ගෙනෙන්නට අනුරාධ මොහොත් බෝධුට උත්සාහ ගන්නවා. ඒ අපේ ඉබදෙනෙක් ප්‍රිය කළේ 1.6න් මේ ගීත පැටි නිකුත් වුණාට ආරම්භයේ 40 සිට 70 දක්වා ගීත තමයි ඔවුන් බොහෝ දුරට ඇලුම් කළේ. මොකද ඒ තරම්ම ජනප්‍රිය ගීත. උත්තර ಭಾರತයේ සංගීතයේ අප ලක්දරන තුළ නිර්මාණය ස්වතන්ත්‍ර ගීතනි. ඒ යුගය රසවත් කළා. සංගීතයේ භාෂා ભેදයක් නැහැ. ඒතොසෙම හින්දි ගීත අනුවත් සිංහල සහ දමිළුවත් ඉතාමත්ම සුමේධ ගීත තමයි මේ යුගයේ බිහිවි අපේ ගීත සාහිත්‍යයේ පෝෂණය කළ බව අපිට පැහැදිලිවම දක්නට ලැබුණා. එහෙමනම් යුගයක් සැනසූ දෙසමන් පිනාගේ මනරම් ගමනාන්තයේ ගීතමය පියසටන් අදත් නොමැති පවතින බව ඔබට වැටේ මේ රසාලිද්ද මෙහි මතකයේ අවදි වූ නිසායි. පැණි දීපේ රසය නම් රද කවදත් අතීතේ කවදත් සුවඳ යුගයක රස මිහිද අමරණීය මතක සුවඳ අම්මා සීවමා බැදෝ සුපෙන් දයා සංගලලේ කඩා තලේ විහෝ ගගා අම්මා සීවමා බැදෝ සුපෙන් දයා සංගලලේ කඩා තලේ විහෝ ගගා

ಕಿವ ಮಾಗಲು ಸುಖಿಂದಯ ಕಂಡುಲಲಿ ಕಡಾಸಲೆ ಯೋಗದ ಅಮ್ಮ ಕಿವ ಮಾಗಲು ಸುಖಿಂದಯ මිත්‍රණී තිලක් නාටක කියවාගේ ඒ රසය විහිර විඳ ගන්න විනාඩි කිහිපය තමයි අමරණීය මතක සුවඳ අපේ වැඩසටහන ඒ විනාඩි කිහිපය සුප්‍රාදාරාතු මම හිතන්නේ බෝධනයක බලාගෙන ඉන්නේ සතිය දින කිහිපෙම ඉතිරිලින් බලාගෙන ඉන්නේ සිකුරාදා රාත්‍රියේදී මරණිය මතක සෙනහම ඉතින් අර දවසේදී තේ උදේ බලාපොරොත්තු ඔබ වඩා ප්‍රේරණ කීප ඇතුළත් කරලා ඒ රසය අපි උපරිමයෙන් ලබා දෙන්න උත්සාහ කරනවා ඉතින් ආරාධනා කරනවා අපිට කරඳුලා ඉන්න කියලා මේ රසවත් භාවය බිඳ ගන්න අපි ආරම්භ කළේ සිස්තර සේනාරත්න මහත්මයා ගායනා කරපු ගීතයකින් ඔව් ඩීඑෆ් සටිප් සංගීතවත් කරපු ගීතයක් තමයි අනුරාධ අම්මා තා තාත්තා අපි දෙන්නටම උතුම් අපේ මියගිය නෑනියටස් මගෙත් ආදරණීය අම්මා මට සීපත් වුණා මේ අද වගේ දවසක. ඒ නිසා අපි මේ ඒ උතුම් නෑනියන් වෙනුවෙන් මේ ගීතය අද වැඩසටහනට ආරම්භ සඳහා යොදාගත්තා. අපි යමු දෙවෙනි ගීතයට සිටි ප්‍රනාන්දු මහත්මයා ගීතයක් අපි දන්නවා ඔහුට මනන් යොමු ගායනයක් හැඩයක් තියෙන නිර්මාණකරුවෙක්. ඉතින් ඔහුගේ ගීතයක් තමයි අපි අද ඊළඟට තෝරාගෙන තියෙන්නේ. අනුරාධික ළමාවදියේ යයි මම හිතන්නේ මේ ගීතය ඇහෙනකොට. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පොත් ටික පැත්තකට දාලා මේ වකවාන් නැත්නම් අගෝස්තු මාසේ සරුංගල් 30ක් තියෙන මාසයක් තමයි ළමා නෙමෙයි තරුණයෝ <laughs> මේ වැඩිහිටියෝ සරුංගලයක් අදන මේ මේ විශාල වශයෙන් තරුංගල් එකට පැටලි පැටලි අපි ඉස්සර වගේ මේ දේවල් දැන් දරුවන් අතරේ නැහැ කියලා තමයි මොකද මේ අධ්‍යාපන කලකේ නිසා බොහෝලාට ළමයින් මේ වගේ ඈත් වෙලාද කියලා හිතෙනවා. මොකද ඉස්සර අපිට මතකයි අපි අර ඔබ කියවගේ පාසල් නිවාඩු කාලය කියලා කියන්නේ මේ දෙල්ලේ ආයවල් තුල තනිකර අපි කාලය ගත කරන්නේ සරුංගලෙත් එක තමයි. ඒක තමන්ම හදාගෙන තමන්ම කොළ අලවලා මේක මේ දිනකට තමයි ආසයි. දැන් ඉතින් ගොඩක් දෙනෙකුට පුංචි දරුවෙකුට සරුංගලයක් කඩෙන් දෙනවා දීපම ඔහු දන්නේ මේ සරුංගලේ කොහොමද හැදුනේ ඒක තියෙන්නේ කොහොමදවත් කියලා. ඒක අර බැලන්ස් කරගන්න අපි දන්නවා. අපි කිරල්ලා යනොත් ඒක උඩ යන්නේ නෑනේ. නෑ ඉතින් ඒක නිසා ඒ භාවිතා කරන දේවල් පොල් කූරිය වෙන්න පුළුවන්, නපතර වෙන්න පුළුවන්. ඒවා කාමයට ඒ හැඩයට තිබුණේ නැතිනම් අර වගේ අසමබරතාවයක් තිබුණොත් ඒක උඩ යන්නේ අපි සාමාන්‍ය මේ වචනෙන් කිව්වොත්. ඒක නිසා ඒ ඒ ඒ අත්දැකීම මම හිතන්නේ අපි දරුවන්ට නැහැයි කියලා මම හිතන්නේ අපිට වඩා තිබුණා තුලක් මහත්තයාට මම හිතන්නේ වැඩි හිටියන් අපි වහගෙන ඉන්න අයට ඒ සුන්දරත්වය උපරිමයෙන් අනිවාර්යෙන් නැන්නේ වින්දා මොනතරම් සුන්දරත්වයක් තිබුණද ළමා කාලේ කියන එක. ඇත්ත වශයෙන්ම අද ළමයි අධ්‍යාපන පසුබිම අනුව මේ පාසල් ගිහිලා ඉල්ලා ඊළඟ පන්ති වලට දුවනවා උපකාරක පන්ති වලට යනවා මේ තරඟයක් තියෙන්නේ අධ්‍යාපනයේද ඒක සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ නමුත් මම හිතන්නේ අපි හැම කෙනෙකුගේම අතීතය යලි සිහිපත් වෙන්න මේ දරුවන්ටත් ඒ සුන්දරත්වයෙන් මේ කීතෙන් හරි ඉඳ ගන්න අපි මේ රාජ්‍ය අවකාශයක් හදලා දෙන්න ඕක හිතට මෙනෙහි වෙයි මේ සරුංගලක් නේද උඩ ගියේ කියලා ලාට උලල කොලාලෝන හැදුව ඔයා මාව දම උඩට ගියා මෙන්න වෙන හැංගීමක් එනවා මේ සිටි ෆනන් Thank you. ඉලංකර දෙහිකර උදත නගින්නේ ඉලංකර දෙහිකර උදත නගින්නේ පතේලා කපුල් කපායකට කියලා දැන් දැන් ලාලා තීලා පොළ අලවාලා වැලි කපලා රසයට දාලා හදියා උඩට ගියා මා මෙහි දාලා කරුණේ කරුණේ කොයි බෙදරන්නේ ඉලංකරේ ඉලංකරේ උඩට නැන්නේ ඉලංකරේ ඉලංකරේ උඩට නැන්නේ දෙකේ භාවන් දන්නේ උන්තිලමොන් එක්ක දෙවි දෙන්නේ අන්නේ මූල දිගේ මට දෙවොහේ එන්නේ හිතෙන්නේ කරුණේ කරුණේ උන් දෙකවන්නේ ඉලං කරේ මෙනි කරේ දෙතේ ඉලං කරේ මෙනි කරේ දෙතේ තමයි සරුංගලයට මේ උඩට යන්න උදව් කරන්නේ ආධාරය. හැබැයි ඒ කුලන් වලින් උඩට යන සරුංගලේ සරුංගලේ අපි අතර තියෙන සම්බන්ධතාවය රඳා තියෙන නූලෙන්. නූල කැඩුනම සමහරවිට සරුංගලේ කැඩලා යනවා. ඒකට අපි ගම්මාන දෙකක් තුනක් පහු කරලා ඉස්සර ළමයි ආපහු සරුංගලේ අල්ලන්ගෙන යනවා. ඒ අල්ලගෙන දෙන්නේ නැහැ. විවිධ ප්‍රශ්න තියෙනවා. සමහරට ඒ තරුංගලේ කලායනකන් ඉන්නවා අපි. සමහර පසන් කිව්ව. ඒක ආපස්සට අපි ගන්නවා, නූල් ටික උටා ගන්නවා. ඒ වගේ කප් එක ගහ කරවිලා තියෙනවා, වහලේ කරවිලා තියෙනවා. ඒක ගන්න උත්සාහ කරනවා. ඒක හරි වචන වලින් විස්තර කරන්න නොහැකි සුන්දරත්වයක් වගේ මිහිරි මතකයක්. මම හිතන්නේ මේ මා කියනකොට තිලක් මහත්තයා කියනකොට මම හිතන්නේ අපේ මිතුරන් මේක යලි සනාත කරාවේ. නමුත් ඒවා අද නැහැ අද සමහරලාට අර ඒ වගේ වෙල් ඉපනලි නැහැ අද. ඒවා අද නිවාස හැදිලා ඒවා ගොඩ කරලා වෙනම බිල්ඩින් හැදිලා නමුත් ඉස්සර අපි එහෙම යායවලදී කියලා දිව්ව හරි මතකයි පුංචි පුංචි සම්ඩු ඇති නොවුනාම නොවේ. නමුත් ඒ දොර සුන්දරත්වයක් තිබුණා. ඉතින් ඒ සුන්දරත්වය යාලි මතක් වුණායි කියලා මම විශ්වාස කරනවා. අපි යමු ඊළඟ ගීතයට අපේ නිලි රජින, ජී රජින ගායනා කරපු ගීතය තෝරන්නේ. ඔව් ඇත්තටම මම රද මේ සිංහල සිනමා වංශ කතාවේ අතිශයම රෝමටි. ඔබ නිහතමානීත්වයේ සංකේතයක්. ගී රජින ඒ වගේම මිලි රජින යන විවහාරයෙන් ඔබ පිදුම් ලැබී එයයි. මේ අපේ ආදරණීය දේශයක්. සීන දෙව්දුව මම කවදත් අමතන රුක්මනී දේවී. සූරි ශ්‍රී ලංකා. මෙතරනේ ඔබට පිළිවන් අමරණීය මතක සුවඳ අහගෙන ඉන්න වෙලාවේ අපිට කතා කරන්න මේ ගීත සාහිත්‍ය පිළිබඳව ඔබ බොහොම අපූර්ව මතකයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් නම් ඔබ ඉතින් මෙවැනි ගීත පිළිබඳව අපිට මතක් කරන අපේ වැඩසටහන පිළිබඳව අදහසක් කියන්න 066යි 22.603.662.601 දුරකථන අංකයෙන් කරලා තිබෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් අපිට කතා කරනවා හැමෝටම නම් වශයෙන් මතක් නොකලාට ස්තුතියි කියන කැමැති ලිපි වෙන අයටත්. ඉතින් මේ ඉල්ලන ගීත අපි ඉදිරිස් වැඩසටහන් වලදී ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙන සමහර දෙනෙක් ඉල්ලන ගීත අපි ප්‍රචාරය කරලා තියෙනවා. ඉතින් අය ඒවා මේ ළඟදී ප්‍රචාරය නොවුණත් ඉදිරි කාල පරිච්ඡේදය අපි බලමු උත්සාහයක් දරලා ඒගොල්ලෝ සමහර ගීත අපි හොයාගන්න උත්සාහ කරනවා. ඔබ කියන ගීත ඒ සැනින්ම අපිට සොයාගන්න හැකි වුණත් සොයාගත්තට පස්සේ අපි ප්‍රචාරය කරනවා කියලා මතක් කරන්න කැමති. නිසා අමනාප නොවි කොම ආදරයෙන් අමරණීය මතක සුවඳ සමග වැඳෙන්න කියන ආරාධනාවක් කරන්න කැමති. අපි යමු තවත් අපේ ගීත සාහිත්‍ය විශේෂම ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයේ මුල් යුගයේ නියෝජනය කරපු මේ හඬ ඉතාම අමරණීය හඬක් බවට පත් වෙනවා. ඔව් ග්‍රාමෆෝන් ගීත සාහිත්‍ය ආරම්භකෙත් මේ හඳුන් ගාන ශිල්පී අපේ රුක්මනී දේවිය ජීලවට ගෙනාවේ මෙතුම. මෙතුමාගේ මේ ගීතයේ අතසම ආදර්ශයක් තියෙනවා නේද? අද බොහෝ දෙනෙක් මේ අර නිතමානිත්‍යයෙන් බැහැරව මහා උදාරණකමක් හිතට අරගෙන මහාන් තත්ත්වකින් පසු වෙනවා කියලා කියන්නේ අපි සියල්ලම සම්පූර්ණයි කියලා හිතන්නේ. නමුත් එයාලගේ තියෙන අඩුපාඩුකම් කොයිතරම්ද කියන එක මෙම ගීත ශ්‍රවණය පිට වැටහි. අර අඩුවක් තියෙනවා නම් එතන සෙලවීමක් තියෙනවා තමයි. ජීවිතය පිළිබඳව හිතන්න හොඳ කාරණා. ඒත් වශයෙන් මේක අර ජීවිතේ සම්පූර්ණ වූ මිනිස්යන්වද බිමට හිස නමලා පොළවේ පය ගහලා ජීවත් වෙන. ਉਹ තමයි නීතමානිත්‍ය සම්පූර්ණ. ඒ අඩුපාඩුවක් තියෙන සියල්ලෙන් අංග සම්පූර්ණ නොවුනත් අමාරකයා හිතනවා මම සම්පූර්ණයි. ඒකයි. අනේ හිතර ගන්නවා. අන්න එයාට විතර පාඩම. එහෙමනම් මේ SW රූප සිනමාස්ටර් HMV ග්‍රැම්ෆෝන් පැටියකට දානවා. සිතට දැරී මනිසා මොඩයක සිතේ සොඳට ජලේ පිරුණ කලේ සොඳට ජලේ පිරුණ කලේ නැත නිසි කෙලවීමා නැත නිසි කෙලවීමා අඩු බලේ කෙලවීමනි කාතේ අඩු සමපාරි ඔබගේ අත සුද පෙනෙන්නේ යන විට ඉගිලීලා ලොවේ අනගී සසර ඉගෙන අපේ මැණිකසේ නා ඔබගේ අත දකින්නේ යන විචාරිනි ලීලා ලොවේ අනගී පතරදීගෙන සබේ මැනිකසෑම පැනට ඔබින වචන නිසල වැඩි බසනත පඬිතන පැනට ඔබින වචන නිසලත් හොඳට ගලේ පිරුණ කලේ නැත නිතලවි මා අඩු කලේ සලවි මනිකාරේ එතකොට මේ කීත සාහිත්‍යයේ මෙවැනි උපදේශාත්මක නිර්මාණ ප්‍රතිවාස වෙලින් පිළිවන් සමාජය පිළිබඳ ගැඹුරින් කියවාගත් උත්සාහ එදාට අදට වර්තමානයේ අපට ගලපා ගන්නට පුළුවන් කීත නිර්මාණ තිබෙනවා. ඉතින් එවැනි ගීතවල වශයෙන් විතර තමයි ඒ වගේ රාත්‍රියක ඔබ දෙලින්නේ. ඒ අතරට ඉතාම රසවතුණු තවත් වෙනස් හැඟීමක සංකල්පනාවක් ඔස්සේ නිර්මාණය වෙන ගීතයක් රස විඳින්න අපි යන්නේ HMV ලේබල් එකට නිකුත්ුණු කැටයකින් නිකුත්ුණු මේ ගීතය පරිවර්තනය කරනවා. ගීතේ රචනා කළේ ඩීටි ෆර්නැන්ඩෝ සංගීතවත් කළේ දක්ෂිණමූර්ති. චිත්‍රපටය දුප්පතාගේ දුක 1956 තිරගත. ගාන ශිල්පී ලතා බලුල සමග මේ ගායක සංගීත අධ්‍යක්ෂකවරයන් එස් දක්ෂිණමූර්ති සමග ලතා බලුල. බින්ගි බින්ගි පානා අහලා කොයි තරම් මිහිරක් එකතෙකට දැනෙයිද ඉංගි බින්ගි පාලා කුල්මත් දීලා කියලා ඒ ගීතේ අපිට ඇහුනේ මේ මිහිරි සුවඳ විහිදුවා ඒ දසත විහිදුවා යන මේ මිහිරි සුවඳ ගීතයකට මුසුනාම කොයි තරම් සුවඳද මුළු ජීවිතෙම ඒකාලෝක කරයි ගීත හද సంతානියම අපේ හදවතේ රැඳෙන ඊටමතු මිහිරි ගීතයක් අනුරාධ මේ 50 දශකයේදී ලතා වල්පොල ශූරින් සුසිල් ප්‍රේමරත්න සමග ආරම්භක ගායන ශිල්පින් යුවලක් ලෙස ගීත ශිෂ්‍යයේ යමුණ වගවානුව 1951 මේ චෙම්මිදදීකින් සුසිල් ප්‍රේමරත්න සමග කලාශූරි ලතා වල්පොල නැති තැන් සොයාගෙන ගිහිල්ලා ඒ නිර්මාණ ඔබට රස විඳින ලබා දෙන්න අපි උපරිම උත්සාහ කරනවා. ඒ නිසා තමයි ඔබ මේ තරම් කාර්යයක් උහුම ආදරෙන් අපිත් එක්ක රැඳිලා හිටියේ. මගේ හද ප්‍රේම දයාදු බලන්න මේ කතාවක් අහන නේද මේ දරේ වගේ රාත්‍රියක ඔව් කොහොම රසයක් මිහිරක් දැනේවි හදවතේ මේ දායදේ ඔබට ප්‍රේමණීය දායදේ එමස්ති ජල්ලිස් තමයි රචනා කළේ ගායන ශිල්පිනියගේ ස්වයං පුරුෂයා මේ හඬත් අනුරාධ මේක යුගයක් ගීත ලෝකේ කාලෝක කළ බව මට විශ්වාසයි. මේ අයිරින්ද අල්විස්. Thank you. මගේ හද ප්‍රේම දායාදේ සුදමියෝ විපාමුලේ සුහදේ කඳුළු පිටදා ඕක හැරදා සැගුම්ගෙන ඉන්න ඔබ මහදේ මගේ හද ප්‍රේම දායාදේ සුදමියෝ විපාමුලේ සුහදේ කඳුළු පිටදා ඕක හැරදා උන්දින ඉන්න ඔබ මහදී මගේ හද ප්‍රේම සවන් නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා ලෞකින් ටෝකිය කියලා ඉන්දි චිත්‍රපටයක් ඔබ විස්තර කරනවා සමහර විට මේ තනුවක් අනුව තමයි මේ ගීතේ රචනා වුනේ. දැන් එහෙම හින්දි තනුවක් උනත් තිලක් මහත්තයා ඒක අපි අමතක කළත් මේ ගායන හැඩය සහ ඒ රස මිහිර විඳගත්තාම කොයිතරම් අපිට සුවයක් තියෙනවද මේ අපේම කියලා හැඟීම. මේ හැඟීම තියෙනවා. අනිත් එක මේ මේ මේ මේ මේ නිර්මාණමය රස එකේ හඳත් එක්ක අපි ආදරෙන් බැඳලා හිටියා කියලා මට හිතෙනවා මේ විනාඩි කිහිපය තුළ ඒ ගීතයේ මේ ප්‍රේමණීය අත්දැකීම ගොඩනගන්න භාවිතා කරපු ආකාරය කොයිතරම් නැවුම් ආකාරයකින් අපිට රස විඳ ගන්න පුළුවන්ද? ඉතින් ඒ ගීත සාහිත්‍යයේ තියෙන වටිනාකම් ඒවා මම හිතන්නේ කවදාවත් අපිට අමතක කරන්න බැරි. හැමදාමත් අපි අලුත් වෙන මේ ගීතයක් රස විඳිනකොට කියලා මම හිතනවා කොයිතරම් ප්‍රමාණයක් මේ ගීතය අහලා තිබුණා. ඉතින් ඒ රසය මේ හිතේ තියාගෙන ජෝතිමත් හඳින් එවැනි ආදරණීය මිහිරක රැඳුණු ඒ රසය විඳ ගන්න අපිට ලැබුණොත් මම හිතන්නේ එයත් මේ වෙලාවේ අපේ ලද වාග්යක් වඩපත් වේවි. 50 දශකේ ගායනා කරපු මේ ගුවන් විදුලියට තමයි මේ ගීතය වොන් නිර්මාණය වුණේ. අපේ ප්‍රවීණ දෙම්මත් ගීහඬ එච්.ආර්. ජෝතිපාල සමග විවින්ද සිල්වා වර්ලස්. تمام කදලෝ ලබන දුක පිරා ගන්ද ඔබට මහබතු දකිරු වැළඳ උඳ ඔබට මහබතු දකිරු වැළඳ උඳ බැඳ දුක සිතෙන් බැඳ ඔබට මහදතු රතුලුවා ළඟ ඉඳ ඔබට මහදතු රතුලුවා ළඟ ඉඳ මම හිතන්නේ මේ මිහිරියාව වචන වලින් විස්තර කරන්න බැරි තරම් ඔබ විඳ ගන්න ඇති කියලා විශ්වාස කරනවා. 0.66 22 83 600 0.62 83 601 අපේ දුරකථන අංක වෙන් කරලා තිබෙනත් ඔබට කතා කරන්න අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් කියන්න පිළිවන්කම ලැබුණා. ඉතින් අපිට තවත් විනාඩි කිහිපයක් අද දවසේ අමරණීය මතක සුවඳ රැඳෙන්නට පිළිවන්. අපි යැසිල්ලේ අපි තෝරාගෙන ඊළඟ ගීතය අල්හාජ් මොහිදින් බෙගයන්. සරස්වතී කියන රෙකෝඩ් එකට තමයි මේ ගායන ශිල්පියාගේ මේ සරස්වතී කියන රෙකෝඩ් එකට තමයි මේ ගායන ශිල්පියා මේ ගීතේ ගායනා කළේ. හෙමසිරිද අල්විස් තමයි ගීතය රචනා කළේ. විබල්සරා තමයි සංගීතවත් කළේ. සුර ලෝකේ සුර මල්සලා සුරංගනාව ඔබසි. එවැනි රසවත් වදන් පෙළක් තමයි මේ ගීතේට ගොනු උනේ. එහෙමනම් ගීලව රජදහනක් කරගත් මේ ඉහළ ස්වර පරාසයක ගායනා කරන ගායන ශිල්පියා ශ්‍රී ලංකාවේ. අදත් අපිට ජීවිතුන් අතර ඉන්නවා වාගේ දැනෙන්නේ. මේ ගීත ලෝකයේ දෙවනත් කලේ මහා ගැඹුරු හඬ මොහිදීන් බෙක්. පුරලෝකයෙන් පුරමල් සලා පුර අංගනාව බසී ආකාශේ තරුමල් කෙටි පිළිගන්නතරති හිඳි සඳරතනා හිනහේරියාලෝකදී ආකාශේ තරුමල් කෙටි පිළිගන්න සැරසී හිඳී සඳුහල් සිතාරා දීවනේ ඒවි සුලංගල් ගලා කඳු පුල් පිපිලා ආදරේ සුවඳින්නටත් නෑවිලා නෑවිලා සඳරාජිනී සඳරසලා දිනහේවියා ලෝකදී ආකාශයේ කරුමල් පිපි පිළිගන්න සැරසී හිඳී ඉරා පිරීලා මීවිතේ උතුරා ගියා දංගලා දිනහෙන් නැදන් නමාවියේ දල්වා හදේ පෙම්නිලා පෙම්නිලා අන්දරාජිනී සඳරසලා විලහෙවියාලෝකදී ආකාශයේ කරුමල් පිපි පිළිගන්න කරතිවි සුරලෝකයන් සුරමල් සලා සුර අංගනාව බසී ආකා විශ්වාසයේ කරුමල් පිපි පිළිගන්න පෙරසී හිඳි තිලක් මාසේ අද අමරණීය මතක සුවඳ වැඩසටහනේ අවසන් ගීතය 40 දශකයට අපි යන්නේ අනුරාධ වැඩසටහන රසවත් වෙනකොට ඒ රසාලීප්ත බව මෙවැනි අවසන් ගීතයකින් අපේ බුදුදහම බුද්ධහලම්බන ප්‍රීතියෙන් පොද වැඩිනවා එයි වැඩසටහනේ સમાප්තිය ධර්මරාජා නව දිමුවපි. මේ රූපසිංහ මාස්ටර් සමග රුක්මනී දේවි. මෙතරණ ඔබට පිළිගන්න අපිට ලියන්න නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රණගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල අපේ ලිපිනය. එනම් අපි සමගන යනවා මේ ගීතයත් රසව දෙන්න ඔබට අවකාශය සලසා දෙමින් බොහොම ස්තුතියි අද දවසේ මේ ගීතටි සම්පාදනය කරලා තොරතුරු සමග අපේ වැඩසටහන රසකලින් අපිට අවකාශය හදලා දුන්න අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා කලාභූෂණ සම්මානලාභී මේගමී තිලක්ෂණ සේනලහිකල මහත්මයාට අදත් වැඩසටහන පටිගත කළ සංස්කරණය මුදිත සඳරුවන්ගෙන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. කාන්තේ ජනනාජා මාරදී ராஜா மாரதி புரிதம்மா சரசி தாத்தா புரிதம்மா சரசி தாத்தா சமாதம் புடுகோ ராஜா மாரதி

මත එකසිතමයි කා කරුණා අධිරාජාරි විපුල ත්‍රිභුවන කීර්ති රාජාරි විපුල ත්‍රිභුවන කීර්ති නිසදිතු පාපෙනි විදු අතිනේ ධර්මදසා මුනි දේ කුසුමෙනි මනහාරේ ગોર મુરંગા કી કદ પાધે મુલી દે કુસુ મેલે મનવારે ગોર મુરંગા કી કદ પાધે ગોદ ગોનગી કાયા મે અદ્વિનંદ ગોદ ગોનગી કાયા મે અદ્વિનંદ ગન કતિમાં શાંતિયા મે गिरदास लाला मारगे कांग के रग लाला मारगे पूरी सदम्मा सारथी साथा पूरी सदम्मा सारथी साथा समाधम गुण गो गिरदास लाला मारगे माने